හර සරණිය. සුභාවිත ගීතයේ ගේය පද සාහිත්‍යයේ රසහර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනයක්. ගේ හර සරණිය. ඉදිරිපත් කරන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ බාලසූරිය. දැන් කලාකරුවෙක් හොඳ කලා අපිම කලා හොඳ කලාකරුවෙක් ඉපදෙන්නේ ඊටාම කලාතුරකින්. එතකොට ඔහු ලවා ඔහුට පුළුවන් ඊටාම හොඳ කෘති අපි නිර්මාණය කරනවා. කරවලා මෙහි රෙකෝඩ් කරලා තියෙනවා. කවදා හරි මිනිස්සු ඒක රස විඳිනවා. මේ මේ සමාජයේ ටික දෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඊළඟ පරම්පරාව, ඊළඟ පරම්පරාව, ඊළඟ පරම්පරාව. ඒ විතරක් නෙමෙයි අපි යම් විදිහකින් සාමාන්‍ය මිනිහාගේ රුචිකත්වය උසස් කළොත් සාමාන්‍ය කියන්නේ පොදු හැවුවේ හැම දිනාගෙම වෙන ක්‍රමයකින් වෙන ක්‍රමයක් නෙමෙයි. ඒ තරම් අමාරු වැඩක් නෙමෙයි මං හිතන්නේ මිනිසුන්ගේ රුචිකත්වය දියුණු කරනවා කියන එක බොහොම ලේසියෙන් කරන්න පුළුවන් වැඩක් ඒක. ඒ මොකද අපි බොහෝ විට හිතාන ඉන්නේ සාමාන්‍ය මිනිහගේ රුචිකත්වයේ දියුණු නැහැ කියලා. නමුත් සාමාන්‍ය මිනිහගේ රුචිකත්වයේ තමයි උගත් මිනිහට වඩා දියුණු කියන එක අපිට ඊළඟට මට ඇත්ත වශයෙන්ම ඔප්පු කරන්න පුළුවනි. ඒ මොකද දැන් බලන්න ගමක මේ කුඹුරක් කාන මිනිහෙක් අපි හිතමු ගොවියෙක් නියර මඩ තියෙනවා. නියර මඩ කියන්නේ ඔය කලාව කියලා කියන්නේ මම හිතන හැටියට යම් කිසි වැඩක් පිළිවෙලකට කරනවා නම් මොන වැඩේ හරි. පලාව කියන වචන ටිකක් පළල් විදිහට ගත්තොත් මිනිහෙක් මොන වැඩක් කළත් ඒ වැඩේ යම් කිසි පිළිවෙලකට කරනවා නම් ඒක කලාවක් කියලා හිතන්න සිද්ධ වෙන්නේ. කුඹුර මඩ තියෙන මිනිහා නියර හරියට මඩ තියෙනවා. ගෝයන්කොලේ හද මිනිහා ලස්සන හැඩයකට ගෝයන්කොලේ හරි ගස්සනවා. මිදුල අතු ගාන අම්මා මේ රටාවකට මිදුල අතු ගානවා. ගොම ගාන කවුරු හරි අක්කා හරි අම්මා හරි මේ රටාවකට ගොම ගන්නවා. ඒක පිළිවෙලක් කරනවා. එතකොට ඒ කලාවක් තියෙනවා. ඒ ගමේ හැම මිනිහෙක්ම බොහෝ විට යම්කිසි කලාවකටයි මේ වැඩේ කරන්නේ. කලාවක් කියන්නේ සිත් ගන්නාසුළු විදිහකට. ඒ මිනිසුගේ රුචිකත්වයත් ඒ තරම් නරකයි කියලා අපිට කියන්න පුළුවන්කමක් නැහැ. අපි දන්නේ නැහැ රුචිකත්වය හොඳ නරකද කියලා. නොදැන අපි හිතනවා මෙන්න මේ මිනිසුගේ රුචිකත්වය හොඳ නැහැ. ඒ නිසා අපි මේව හදලා මේ මිනිසුන්ට දෙන්න ඕනේ කියලා අපි පහත් දේවල් හදලා ඒ මිනිසුන්ට දෙනවා. මහගම සේකරයන් අපෙන් සමු අරගෙන මේ ජනවාරි මාසයේ 14 වෙනිදාට වසර 40ක් සම්පූර්ණ වෙනවා. ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියන සුභාෂිතයේ එන කියමන බොරුවක් කළ මහා සුප්‍රබුද්ධ කලාකරුවා සේකර. සේකර ජීවිතය ආරම්භ කරන්නේ ගුරුවරයෙකු හා චිත්‍ර ශිල්පියෙක් විදිහට. ඊළඟට කවියෙක් විදිහට. සේකරව රත්නශ්‍රී විජේසිංහයන් හඳුන්වන්නේ අපේ කාව්‍ය වංශයේ වනස්පති වෘක්ෂය හැටියට. මාචාර්ය සුචිරිත ගම්ලතුන් සේකරයන් සිංහල කවියේ ස්වරූප තුනකින් අත්හදා බැලීම් කළ ආකාරය විස්තර කරනවා. ඔහු කාව්‍යමය භාෂාව සුනිශ්චිත කර වූ ආකාරය එතුමා පැහැදිලි කර තිබෙනවා. සේකර කවිය වගේම ගීතය, ගීත සාහිත්‍ය සුපෝෂණය කරන්නට උරදුන් කලාකරුවෙක්. සමරකෝන් විසින් තැබූ අඩිතාලම ශ්‍රී චන්ද්‍රත්න මානවසිංහයන් ඉදිරියට ගෙන ආවා. ඊළඟට අපට හමුවන්නේ සේකර. සේකරගේ ගේයපද රචනා අතිවිශිෂ්ටයි, පරිපූර්ණයි. මේ මහා කලාකරුවාගේ ගේයපද සමුච්චයෙන් එක් මුතු අහුරක් අද ඔබට පිළිගන්නන්නට මා අදහස් කළා ඔහුට උපහාරයක් වශයෙන් මේ ගීතය ප්‍රේමය මාතෘකා කර ගත්තත් එහි අත්දැකීම හරිම ගැඹුරුයි සුවිශේෂයි ප්‍රේමය රාගයෙන් තොර වූවක් නෙවෙයි ඒත් ඒ තුල ගැඹුරු ආධ්‍යාත්මික පදනමක් තිබෙනවා තරුණියකුගේ සිත තුල තරුණියක පිළිබඳ ප්‍රේමයක් ඇතිවෙනවා මේ සුන්දර යෞවනිය ඔහුගේ සිත ප්‍රබෝධවත් කරනවා. ඒ සුන්දර යුවතියට ඔහු ප්‍රේම කරනවා. එහෙත් ඒ ප්‍රේමය ඔහු කිසිදා වාචිකව ඇයට ප්‍රකාශ කරන්නේ නැහැ. ඇගේ ප්‍රේමය ඔහුට ප්‍රකාශ කරනතුරු ඔහු බලා සිටිනවා. ඔහු ඇයට ප්‍රේම කළා. වසන්තයේ මල් පොකුරු නෙලා ඔබ මා දෝතට ගෙනෙන තුරා මග බලමින් මා සිටියා. ඒ විදිහටයි ඔහු පවසන්නේ. වසන්තයේ පොකුරුනෙලා ඔබ මාදෝතට ගෙනෙන තුරා මන බලමින් මා සිටියා සොඳුරු වසන්තේ කෙවෙන තුරා සොඳුරු වසන්තේ ගෙවෙන තුරා වසන්තයේ මල් කැකුලක් සේ කියන යෙදුමින් අදහස් වෙන්නේ තරුණ වයසනේ ඔහුට ඇයව හමු වෙනකොට ඇය වසන්තයේ මල් කැකුලක්. ඒ කියන්නේ ඇය පෙර යවවන වී. ඊටාම ලාභාල යුතියක්. හිනෙහි හිනෙහි ඔබ සිටියා කියන යෙදුමින් අපට වැටහෙන්නේ ඒ සුන්දර යුවතිය ඔහුගේ සිතේ මොනතරම් චමත්කාරයක් දැනෙවද කියන එකයි. ඔහු ඇගේ ප්‍රේමය මල් පොකුරවලට උපමා කරනවා. ඇගේ ප්‍රේමය ඔහුට පිදෙන තෙක් නොයවසිල්ලෙන් ඔහු බලා සිටියා. කතරම් කාලයක් ඔහු බලා සිටියාද? සොඳුරු වසන්තයේ ගෙවෙනතුරු. ඒ කියන්නේ තරුණ විය ගෙවි යනතුරු ඔහු ඇගේ ප්‍රේමය ලැබේයි බලා සිටියා. එහෙත් එය ලැබුණේ නැහැ. ආස පොළොව ගිනියම් අවුවේ කහ කුල මැලවෙන ගිම්හානේ ආස පොළොව ගිනියම් අවුවේ ගහ කුල මැලවෙන අවසානේ ඔබ ආවා මේ වචන වලින් අදහස් කරන්නේ වසන්තයට පසු එළඹෙන ගිම්හානය වෙන තෙක් ඔහු ඇය බලාපොරොත්තුෙන් සිටිය බවයි. හැබැයි ඒ ගිම්හානේ ඇය ඔහු වෙත පැමිණියා. ඔහුගේ මැදිවියේදී ඇය ඔහු සොයා එන්නේ. අහස පොළව ගිනියම් අවුවේ ගහකොළ මැලවෙන ගිම්හානි මේ වචන වලින් ධනිත වන්නේ ඔහුගේ ජීවිතයේ ඇති දුෂ්කර භාවයයි කටුක භාවයයි අර සුන්දර තරුණ වියේ නෙවෙයි ඇය පැමිණෙන්නේ ජීවිතය ගෙවා ගන්න සටන් කරන මැදිවියේදී ඇය ඔහු සොයා එන්නේ ඔබ අත්හැරූ මල් එකිනෙක පරමී සුළගේ විසිරෙනු මා දුටුවා සුළගේ විසිරෙන ඒ මල් අතරින් ඔබගේ රුව මා දුටුවා ඔබගේ රුව මා දුටුවා ඇය ඔහු වෙත එන විට ඇගේ අත තිබූ වසන්තයේ මල් පොකුරු එකිනෙක පරවි සුළඟේ විසිරුණු ඔහු දකිනවා. ඒ කියන්නේ ඔහුට නොපිදු ඇගේ ආදරය. ඇය කාට පිදුවත් ඇය සාර්ථක වී නැහැ. ඇගේ ජීවිතයත් පැතූ ප්‍රේමය නොලැබ අසරණ වූ දුක්ඛිත ජීවිතයක් වගේ පෙනෙන්නේ. හැබැයි සුළඟේ විසිරෙන පරමල්සේ වූ ඒ සුන්වීගේ ප්‍රාර්ථනා දැන් ඔහුට වැටහෙනවා. ඔහු ඇගේ සැබෑ හදවත අවබෝධ කරගන්නවා. සොන්වීගේ ප්‍රාර්ථනා සහිත ඇගේ හදවතේ සැබෑ රිද්මය ඔහු හොඳින් අවබෝධ කරගන්නවා. මොනතරම් කාව්‍යාත්මකද? කතරම් ගීතවත්ද? මහගම සේකර සුපබුදු කලාකරුවාණන් අතින් ලියවුණු මේ ගේය පදවලට භාවපූර්ණ රසපූර්ණ තනුව නිර්මාණය කරන්නේ පද්මශ්‍රී පණ්ඩිත් අමරදේවයන්. අමරදේවයන් මේ නිර්මාණය කරන තනුව ඊටාම කර්ණ රසායන ලෙස නිර්මාණය කරනවා. ධම්මපදයේ ගාථා ගායනයක් ශ්‍රවණය කරන්නාසෙයි අපට මේ ගීය එතුමා ගයන්නේ. භෞතික වශයෙන් අද අපට එතුමා අහිමි වෙලා. සේකරයන්ද අපට අද අහිමි වෙලා. අමරදේවයන් කවදා හෝ අප හැර යන බවත් ඒ ගමන අප හැම යන බවත් අප දන්නවා. ඒත් මෙවැනි නිර්මාණ තුලින් ඔවුන්ගේ සංගීත නිර්මාණ තුලින් ඔවුන්ගේ හඬ තුලින් අපට ඔවුන් දිගටම ඇසුරු කිරීමට ලැබෙනවා. හඬ ඇසෙද්දී නිර්මාණ විඳිද්දී තද දුකක් හිතට දැනෙනවා. පාළුවක් තනිකමක් දැනෙනවා. ඒ පාළුව තනිකම දැනෙන්නේ ඔවුන් අපට අද නැති නිසා වුවත් අපි හිත සනසාගන්නේ මෙවැනි නිර්මාණ රස විඳිමින්. මා දැන් ඔබට ආරාධනා කරන්නේ මේ මියුරු අර්ථපූර්ණ භවපූර්ණ නිර්මාණය මුල සිට අග දක්වා ශ්‍රවණය කරමින් රස විඳින්නටයි ගෙනෙන තුරා මඟ බලමින් මා සිටියා සොඳුරු වසන්තේ කෙවෙන තුරා සොඳුරු වසන්තේ ගෙවෙන තුරා පොළොව ගිනියම් අවුවේ කහකුල මැලවෙන ගිම්හානේ අහස පොළොව ගිනියම් අවුවේ ගහකොළ මැලවෙන ගිම් අවසානයේ ඔබ ආවා ඔබ අත්හැවූ මල් එකිනෙක පරමි සුළගේ විසිරෙනු මා දුටුවා සුළඟේ විසිරෙන ඒ මල් සංගීත ගීතයේ ගේය පද සාහිත්‍යයේ රසහර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනය. ගීහර සරණිය සුභාවිත ගීතයේ ගීය පද සාහිත්‍යයේ රස හර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනය. ගී හර සරණ ධනවාදී සමාජයක විසෙන්නන්ට සැබෑ ප්‍රේමය සොයාගන්නට වගේම සොයාගත් ප්‍රේමයේ ජයගන්නට ඉඩ ලැබෙන්නේ කලාතුරකින්. භෞතික සාධක ඉස්මතු වී ආධ්‍යාත්මික ප්‍රේමය පරාජය වෙනවා. පෙම්වතුන් නිකිනකාට කෙතරම් බැඳී සිටියත් ඔවුන්ට ඈත් වී යන්නට වෙන් වී යන්නට සිදු වෙනවා. මේ ගීහර සරණිය වැඩසටහනින් මා ඔබ සමග මෙවැනි තේමාවන් මෙවැනි තේමා ආශ්‍රිතව ලියවුණු ගේයපද රාශියක් ඉදිරිපත් කළා. සමාජයේ ධනය, කුලය, බලය ආදී තත්ත්වයන් හමුවේ පරාජය වී වෙන්නුණු පෙම්වතුන්ගේ විරහව මොනතරම් නිර්මාණ වලට නැගී තිබෙනවද? ඇතමුන් ඒ වේදනාව දරා ගන්නට නොහැකිව ලත වෙනවා. තැවෙනවා. ඇතවුන් ඒ බිඳ වැටුණු ප්‍රේමය උපේක්ෂාවෙන් අතීතානුස්මරණයක් විදිහට ගායනය කරනවා. 80 දශකයේ පමණ ලියවුණු ගේයපද රචනයක් මට මෙහිදී සිහිපත් වෙනවා. මේ ගේයපද රචනයේදී පෙම්වතෙකු තමාට අහිමි වුණු ප්‍රේමය අසම්මත ලෙස සොයා යනවා. වසන්තයේ අග හමු වෙමු සුඳුරි ලවැලි තලාවක විසුල කුසුම් මත අතිනතකින් පෙර නොකී කතා අසා අලුතින් සුසුමක් ගෙනවෙන් ගියම් ලාසඳන ගේලා හෝරාවේ වසන්තයේ අග යන්නෙන් අදහස් කරන්නේ තරුණ කාලයේ අග නේද? ඒ කියන්නේ මැදිවිය. ඔවුන් යලි හමු වෙන්නේ තරුණ කල බිඳී ගිය ප්‍රේමය මැදිවියට එළඹෙtti. ඔවුන් උත්සාහ කරන්නේ මැදිවියේදී ඒ ප්‍රේමය යලි ලබා ගන්නට බව පේනවා. අතිනතගෙන පෙර නොකී කතා අසා අලුතින් සුසුමක්ගෙන වෙන්වී යමු කියයි ඔහු යෝජනා කරන්නේ. එසේනම් වෙන්වී යන්නේ ඔවුන් සමාජයේ සම්මත ලෙස එකිනෙකාට අයිති නැති නිසායි. අලුතින් සුසුමක්ගෙන පිටත් වෙන්නේ වර්තමාන ජීවිතය ඔවුන්ට කිසි තෘප්තියක් නැති නිසායි. ඉදිරියේ ඒ අතෘප්තිකර විඩාබර ජීවිතය ගත කරන්නට ධෛර්යයක් ලබා ගන්නටයි. කිමන් නිවන්නට ජීවිතේ යලි කෙදිනද ඉඩ සැලසෙන්නේ නොදනින් එය අප නොවී පමා පියවර මැන යමු යුතුන් ගෙවා වසන්තයේ අග හමුවෙමු සොඳුරි ලවැලි තලාවක විසුල කුසුම් මත අතිනතගෙන පෙරනුකී කතා අසා අලුතින් සුසුමක් ගෙනවෙන් වියම් ලා සඳන ගේනා ජීවිතයේ සරදස නිවන්නට යලි කවදද අප හමුවන්නේ. එය ස්ථිරව කිව නොහැකි. කුටුම්බ දෙකකට දැන් ඔහුන් බැඳිලා. ඒ නිසා පමා නොවි මේ සම්ප්‍රයෝගයේ ආස්වාදය ලබාගමු කියලයි ඔහු ඇගෙන් ඉල්ලන්නේ. දොරගුළු හැරලම් අපි දෙහදේ ඉනෙහෙවු පෙර අප පැතුූ ලෙසේ කිසිවෙකු නොදකි නිහඬ පැයේ තනිවෙමු මොහොතක් අපේ ලොවේ ඔහු ඇයගෙන් ඉල්ලා සිටින්නේ ඇයට යෝජනා කරන්නේ දෙහදේ දොරගලු හැරලමු කියයි. ඒ කියන්නේ ඔවුන් හදවත් තුලින් අගුළු දමා වසාගෙනයි සාමාන්‍ය ජීවිතය ගත කරන්නේ. දැන් මේ හමුවේදී ඒ දොරගුළු විවර කර හිනහෙන්නට ඔහු ඇයට ඇරයම් කරනවා. ඒ වගේම පෙර පැතූ විදිහට එකට එක් වී හිනහෙන්නට ඔහු ඇරයුම් කරනවා. ඔවුන් එක් වී සිටින්නේ ලොවට රහසින්. කිසිවෙකු නොදකින නිහඬ පැයකයි ඔවුන් එක් වී සිටින්නේ. අපි අපේලුවේ මොහොතක් තනිවමයි කියයි ඔහු ඇයට කියන්නේ. තරුණ වියේදී අහිමි වූ ප්‍රේමය මැදි වියේදී යලි ලබා ගන්න එක යලි පතන එක සම්මත සමාජයේ නම් කිසිම විදිහකින් අනුමත කරන්නේ නැහැ. එයින් මා ඒ ගැන හොඳ නරක කතා කරන්නට යන්නේ නැහැ. එය මා ඔබට බාර කරනවා. මා වෑයම් කරන්නේ කපිල කුමාර කාලෙන් ගියන් නැතින් ලියවුණු මේ ගේයපද රචනයේ රසභාව ඔබහා බෙදා හදා ගන්නට. අප අනුමත කළත් නොකළත් මේ දේවල් සිදු වෙනවා. මෙවැනි සිදුවීමක් ඉතා ප්‍රසස්ත ලෙස ගේයපද රචනයකට යොමු තියෙන ආකාරයයි මට කියන්නට ඕන කලේ. මේ ගීයට සංගීතය සංයෝජනය කරමින් ගයන්නේ විශාරද එඩ්වඩ් ජයකොඩි කලාකරුවයි. ඔහු මේ ගේයපදවලට ලබා දෙන තනුව මොනතරම් චමත්කාරජනකද. සිතාරයකින් නැගෙන හඬ හරිම ප්‍රණීතයි. ඒ වගේම එඩ්වඩ් ජයකුඩිගේ ගැයුම භාවපූර්ණයි මధుරයි ඒ නිසා කොයිතරම් වාර ගානක් මේ ගීතය ඇසුවත් අපට සෑහීමකට පත්වන්නේ නැහැ මම ඔබට දැන් ආරාධනා කරන්නම් මේ මధుර ගේයපද රචනය සංගීත සුසංයෝගය ගායනය ආස්වාද කරමින් මුල සිට අග දක්වා නිර්මාණය රස විඳින්නට අකීනතගෙන් පෙරනොකී කතා අසා අලුතින් සුසුමක් ගෙනවෙන් ගියම් ලාසඳනගෙනා ඕරාවේ වන්නට ජීවිතේ යලි කෙදිනද ඉඩ සැලසෙන්නේ නොදනින් එය අප නොයි පමා පියවර මැන යමු යොදුන් ගෙවා වසන්තයේ අග හමු වෙමු සුදුරී ලවැලි තලාවක විසුල කුසුම් මත අතිනතගෙන පෙරනුකී කතා අසා අලුතින් සුසුමක් ගෙනවෙන් ගියම් ලා සඳන ගේනා හෝරාවේ දොරගුළු හැරලම් අපි දෙහදේ ඉනහෙමු පෙර අප පැතූ ලෙස කිසිවෙකු නොදකි නිහඬ පැයේ තනිවෙමු මොහොතක් අපේ ලොවේ හර සරණී හර සරණිය ගීහර සරණිය වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් යෝජනා ලියායවන්න මෙන්න මේ ලිපිනයට නිෂ්පාදක ගීහර සරණිය ස්වදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 නිෂ්පාදක ගීහර සරණිය ස්වදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 Thank you. අද සුපුරුදු පරිදි ගීහර සරණිය වැඩසටහන ඉදිරිපත් කළේ ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ බාලසූරිය. නිෂ්පාදනය දීල්කා විමර්ශනී හඳුවල. ගේ හර සරණිය සුභාවිත ගීතයේ ගේය පද සාහිත්‍යයේ රසහර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනයක් ගේ හර සරණිය සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 7:30ට ස්වදේශීය සේවයෙන් ගී හර සරණිය